මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී පාරම්පරික ගොවි ගම්මානයක් වූ මුවන් පැලැස්සේ ඇත්තෝ ගොඩබඩ ගොවිතැන් බතින් දිවි පෙවත ගැටගසා වන්නි ගම්සිරිත් වලින් එකට බැඳී ආරෝ ආරවලින් තොරව දුක සැප එකට බෙදා හදාගත්තෝය. හේන් කුඹුරු වල හදා වවාගත් භවභෝග අඩු වැඩි නොවන අයුරු හැම දිනාම පිරිමසා ගත්තෝය. අගහිඟකම් මකා ගත්තෝය. වෙලේ පැලේ හේනේ හා කමතේ කයේදී වෙහෙස මහන්සිය සමග හිතේ තුනින්චිය බෙදා හදාගෙන මහා කීරපුරාලගේ කාල වකවානුවේදී ගමේ සංහිඳියාව රජවිය. Taman දන්නා සිය ආතාගේ සහ පියාගේ પરම්පරා දෙකක් අත් නොමිඳි ආරෝ ආරවුල් සමාජ ගැටලු නඩුහබ මංකොල්ල කෙමෙන් කෙමෙන් මුවන් පැලස්සේ ගම්දොරේ ඉඳි කඩුල්ලෙන් ඇතුල් වූ ආකාරයේ අරබයා ආරච්චිරාල සමග මණිකේ ඇතුළු වලව්වේ ඇත්තන් තුල ඇති වූ හැලහැප්පුම අද ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ගුවනට මෙසේ මුදා හැරේ. දිගිරාලේ දිගිරාලේ කෝ මේ හාදය කොහේ ගිහිල්ලාද මන්දා? දිගිරාලේ රාණාමි මං එනෝ. වරෙන් මෙහාට. මේ රාණාමි. හ්ම්. මම මේ වත්ත පැත්තෙන් ආවේ. මේ අර ගේට්ටුව පැත්තේ මිනිස්සු කෑ ගහන සද්දයක් ඇහෙනවා. ගෙවුම් බලාපන් කවුද කින්ද මන්ද කියලා. හ්ම්. මාත් මේ ඒක තමයි ආරච්චිල මාත්‍යෝ බල බල හිටියේ. ඈ බල බල ඉඳලා වැඩක් තියනවද මිනිස්සෝ? හ්ම්. මොකද්ද මොකද්ද මේ කාල කාල ගෝටිය? බලපන්. මේ මේ අන්නර කඩේ ගෙදර කොල්ලා හේතුහාමිගේ කිතුල් ගහක රහමුට්ටියක් එහෙම් පිටින්ම බීලා. ඔය පළයන් ඉතින් කොල්ලා අල්ලගෙන වලව්ව පැත්තට එනවා වගේ. නෑ නෑ සේරම කට්ටිය උගමුට්ටි වගේකුත් තරම් මේ කොල්ලටත් ගගහ පාර දිගේ ඇදගෙන යනවා ලාලාමි. හේතුහාමි තමන්ගේ වත්තේ කිතුල් වල රාම දිනවා නම් ඒක වැරදි වැඩක්. කඩේ ගෙදර කොල්ලෙක් කිතුල් ගහේ නැගලා හොරෙන් රාබිව්වනම් ඒකත් වැරදි වැඩක්. හේතුහාමිට නෙවෙයි මහරජුරවන්ටවත් මගේ වෙයි කියේ කිතුල් වල රාමදීන්ට බෑ ඕ. ගෙවල් ගානේ රා වෙලදාම කරන්ටත් බෑ ඕ තහනම්. බැරි වෙලාවත් උග මුට්ටිත් ඇන්න උරස්නේ විසඳන්ට වලව්වට ආවනම් අඩු ගානේ රා මුට්ටි දෙකට පවුන් 30ක් දඩ ගහන එක දඩ ගහනවම්මයි. ආ ඒ තමයි මේ ආරච්චිලගේ හැටි. ඒකනම් හොඳයි. ඒක හොඳයි. දඩ මුදල ඇහෙනකොට හේතුහාමගේ සූර්ගතිය හිඳිලය. ඕ දැන් මේ මුවන්පැලස්සේ කොයි කොතනකවත් රා පෙරන්නේ නැහැ. රා බොනේ වුණුත් නැහැ. හැබැයි බැරි වෙලාවත් කඩේ ගෙදර හාදේ රා බීලා අහුණා නම් උන්දට දඩ මුදල ගෙවන්න වෙන්නේ කාසි පණන් වලින් නෙමෙයි. දවසක්ම දනු කඳේ ගහලා තියෙනවා සූර් හිඳනකම්. අන්තිමට හොඳ කනේ පාරකුත් දීලා තමයි මං යවන්නේ. රාණාමි. වලව ගේට්ටුව ළඟත් මේ සෑහෙන වෙලාවක් කට්ටිය කතා කර කර ඉඳලා යන්ට ගියාද? ඔව් එහෙමයි එහෙමයි. ආ සේරම කරබාගෙන යන්න ගියා. මොකද අපේ රාධාමි ළඟට පුරස්නේ විසඳගන්න ආවා නම් වෙන්නේ උන්ට ජීවිත කාලෙටම දඩ මුදල් ගෙවන්න වෙනවා. <laughs> ඊළඟට රාබීපු වෙරිකාරයාට සිද්ධ වෙන්නේ දවසක්ම දඬු කඩේ ළඟින්. මණිකේ අන්න උන් ටික සෑහෙන වෙලාවක් මේ මහා හයියෙන් කෑග ගහින්දලා නොහොල්මනේ පාරදිගේ පල්ලම් බැස්සා. නෑ නෑ නෑ. නොහොල්මනේ පල්ලම් බැලලා උන්දලා මගෙන් බේරිලා යන්නේ නෑ. මේ ඩිංගිරාල ගෙහුන් තව ටිකකින් ආරච්චිලා කිව්වා කියලා මගේ ආඥාවෙන් හේතුහාමි ඇතුළු රාමුට්ටි හොරා හොරකමට අනුබල දීපු එවුන් කිතුල් ගහේම රාමැදපු උගමුට්ටි මේ වලව්වට වලව්වේ වාසලට පමුණුවලා අඩදඩ සුන්කම් දඩ මුදල් අය කරලා දනුකඳේ ගහලා චිරාගත රාජාඥාවල් ඉෂ්ට සිද්ධ වෙනවාමයි කියලා ගින් කියාපේ. එහෙමයි එහෙමයි. ඕන් එහෙනම් ඩිංගිරාලට අද දවසේ මුල්ම රාජකාරිය. ඇහුණා නේද? ඇහුණ ඇහුණා. හැබැයි ඒ වෙලාවේ මේ කඩේ ගෙදර ආදයට නම් හොඳටම සූර්. ඒ ස්වාමීන් ටිකක් බීලා හිටියේ. කොහොමද උදේ කෑග ගහ වලව්ව ඉස්සරහ පිට මේ පිටපු සේරම මට මතකයි හැබැයි. මම දැන් උදේ ගෙහුන් සේරටම වලව්වට එන්ට කියලා කියන්නම් එච්චරයි නේ. මේ ඊට කලින් ගාලේ හරා කෝවිඩට ගෙහුන් දාන්න ඕනේ තේරුණාද? අද හැමෝටම හීලට හදලා තියෙන්නේ කුරහන් තලප. හ්ම්. ඩිංගිරාලත් දැන් ඉතින් තලප කොටා බාලා ඔය ගමන් සගමන් ගෙහුම් වරෙන්කෝ. <laughs> තලප කොටා බෑම කෙසේ වෙතත් මිනිස්සු උදේ වැඩවලට එහෙම එහෙම කලින් හාමිනේ මේ පණිවිඩය දෙන්න යන්නේ හොඳයි කියලායි මට හිතෙන්නේ. ඔව් ඔව් කොල්ලෝ මේ කතාව හරි. දැන් කවුරුත් යලට බින් නැගුමට අත්තමට කලබලයට දුවන පනින කාලේ. හැබැයි හැබැයි. වඩා හොඳයි ඔය වලව්වේ තිරික්කලෙන් ගියා නම්. ඉක්මනට පිටත් වෙලා ඵලයන්. හොඳමයි හොඳමයි. එහෙමනම් ඉතින් පණිවිඩේ දීලා ඉක්මනටම එනම හොඳයි. එහෙම නඩින්ගේ. එහෙමයි එහෙමයි හාමිනේ. ඕ අප්පා. අද මේ කුරහන් තල පිට හදා තියෙන හොද්ද හරි සුවඳයිනේ මණිකේ අද කියලා ඉතින් ඕකට 아무තු දෙයක් දාලා නැහැ. ලම්පේ කර පිංචා මුරුංග පුතු දාපු කිරි හොද්ද එච්චරයි. ඒ වුණාට අපේ මණිකේ අද නම් තලප හොද්ද වෙනදට වඩා බොහොම සුවඳයි. හොම්මේ මේ අහලා බලන්නකෝ ඒ ඩිංගිරාලගෙන්. හ්ම්. එහෙමනම් ඉතින් අද වැඩිපුරම තලප ගිලගන්ට මනාප වේ. මං කලින් දවස් දෙකක්ම රාජකාරී නිසා කන්ද උඩ රටට කාලේ ගත වුණා. ඇරත් ඉතින් විනරිණංගී ඔෆිසර් මල්ලි එන්ට දෙන්නෙම නෑ නුවර ගියාම. ඔව්. මේ මං ඉතින් මේ අපේ රාලහාමිට මතක් කරන්ටයි හිටියේ. ආ. මේ බැද්දේරාලයි වෙදිකාරයයි දෙන්න ගල්ගේ තිබිච්ච බඩු මංකොල්ල කාලා තියෙනවා කියලා මුවන් පැලැස්සේ කතා ඇදිලා. ඔව් ඔව් ඔව්. මුල පටන්ම මට තේරුණා. දඩමස් ගෝනි නීපැණි බෝතල් වලව්වට ගෙනල්ලා දාන්න කීවට වෙලාවට වැඩේ කළේ නෑ. අතපසු කළා ඒවා. එහෙම ඉඳලා නවරියන් ලවුඩින් දාලා ගල්ගේ තිබිච්ච දේවල් සේරෝම මංකොල්ල කෑවේ උන් දෙන්න වෙන්න පුළුවන් මැනිකේ. රාලහාමි. මේ ඉක්මනටම නවරියන්ලා අත්අඩංගුවට ගන්න කීවෙත් තමුන් අහුවෙන්ට තියෙන ඉඩකඩ වහලා දාන්නයි මං හිතන්නේ. මට තේරුණා මැනිකේ මට තේරුණා. අත්අඩංගුවට ගන්ට පරක් වෙනකොට බෙද්දරාලයි වෙඩික්කාරයයි දෙන්නම හොඳටම රත් වෙන්න පටන් ගත්තා. මේ ගමේ මිනිස්සු තොරකම දැක්ක කීවාම දෙන්නම හොඳටම අඳුන් කුඳුන් වුණා ඕ. මේ බෙද්දරාලයි වෙඩික්කාරයයි දෙන්නම තකහණියක්ම රාලහාමි හම්බ වෙන්න ඊයේ වලව්වට. එතකොට මං කිව්වා රාලහාමි රාජකාරි වැඩකට නුවර ගොහින් කියලා. හොඳයි. නම ඉඳගෙන කියනවා නවරියන් ඉක්මනටම අත්අඩංගුවට ගන්න මතක් කරලා යන්ටයි අපි ආවේ. ඕන් ඕනම කිව්වා. ඉතින් අපේ මැනිකේ මොනවද කීවේ? පේරාලහාමිට ඊයේ නමක් ගමක් නැතුව ලියුම් කඩදායියක් ඇවිත් ඔය ගල්ගේ මංකුල්ලේ අපරාධකාරයෝ ඇල්ලීම වහාම නවත්තන්න කියලා. ඒ හන්දා අපේ රාලහාමි ටිකක් කලබල වෙලා මේ මහ ඒජන්ත හාමුදුරුව හම්බුවෙන්න නුවර ගියා කියලා මං දෙන්නටම කිව්වා. ආහා ඊට පස්සේ වෙදිකාරයයි බැද්දරාලයි මොකද කළේ? ආ බොහොමත්ම කලබල වුණා. ආ ඔව්. ටික වෙලාවක් මූණෙන් මූණ බලාගෙන ඉඳලා කියනවා මං කොල්ලකාරයා නවරියා. ඇයි නවරියන්ම අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන්නට කියලා කවුද මේ ලියුම් කඩදාසියක් කිව්වේ? මෑණිකේ මේක නම් මහා විශ්වකර්ම වැඩක්. ඕන් ඔහොම කියලා මට කිව්වා. ඔන්න බලන්න අපේ මෑණිකේ එහෙනම් හොරුන්ගේ හැටි. උන්ට ඕනකම තිබුණේ මංකොල්ලෙට නවරියන්ව කොටුකරන්ට. එහෙම වුණා නම් මංකොල්ලේ නවරියන්ගේ උඩින්ම යවන්ට තිබුණා. උන් දෙන්නගේ ඔලු කලබල වුණා කියන්නේ පිස්සු හැදුනා වගේ. වෙඩික්කාරයා කියනවා යකඩෝ මෙදා පාර නම් අලි ජංජාලයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට බැද්දරාල කියනවා යකෝ පැත්තකින් මේ නිර්පරාද හිටපු උඹයි මායි දෙන්න හැඳි ගෑවිලා යයිද කියන්ටත් බෑ කියලා. මේක මාර ලියුම් තුණ්ඩු කැල්ලක් නෙවෙයි. පාස්සේ උන් දෙන්නම අපේරාලාමේ මොනවදෝ කියෝ කියෝ යන්ට කියා. නිර්පරාද පැත්තකින් හිටියා නෙමෙයි මැනිකේ. එදා බණ්ඩිරාල මහරෑ පිරිතට ගෙහුම් එන ගමන් බැද්දේ රාරලා බඩු කන්දරාවක් උස්සන් යන හැටි ඇහින් දැකලා ඕ එතකොට කන්දේ ගෙදර කට්ටඩිරාල රෑ දෙහි කැපිල්ලට ගෙහුම් එන ගමන් එදා විදික්කාරයා ලොකු බඩු මල්ලක් අරන් යන හැටි ඇහින් දැකලා ඉතින් මේ සාකි දෙකෙන් උනත් මුන් දෙන්නම බෙල්ලටම ආහු වෙනවා මැනිකේ එතකොට නවරියන් කොහොමටත් නිදහස්. මුන් දෙන්න වගේ දෙන්නෙක් වලව්වට යන්නේ එකත් එච්චරම හොඳ නෑ අපේ රාලාමි. ඔව් ඔව් ඔව්. වලව්වේ නම්බුකාරකමටත් මදි පුංචිකම. මැනිකේ මේ වනතුරුවත් උන් දෙන්නම් මෙහෙ ආව ගියා කියලා දෝෂයක් මදි පුංචිකමක් උනේ නැහනේ. ඈ සේරෝම කුණු කන්දල් බේරුවල් බොක්කට කීවැහේ මැණිකේ කියන කතා ඇහුවම අම්මපා මගේ ඔළුවට යක්ෂ සේනාධිපතියා නගිනවා ඕ ඩිංගිරාල ඩිංගිරාල ඩිංගිරාල ඩිංගිරාල වැඩිකාරයා. ඒ බල්ල හපා ගන්න පඩිනවා. මේ මැනිකේ මැනිකේ බලවුවේ කවුරුත් නැද්ද? මේ මේ බල්ලා ගිහලා බල්ලා ගිහලා. ආහා කවුද කවුද ඔය කතා කරන්නේ? කවුද කතා කරන්නේ? ආයිබෝන්ට රාලාහනි. ආ අපි දෙන්න. මේ බැද්දේ රාලායි වෙදිකාරයයි. ආ දියෝ සාකේ. මේ වැද්දිනාලයි වෙදිකාරයයි නෑ ඕ මේ වලව්වේ ඩිංගිරාල අද කොහෙ ගිහිල්ලාද මන්ද මේක ඩිංගිරාලේ ඩිංගිරාල ඩිංගිරාලට තින් කොහොමත් අද ටිකක් ගමන් බිමන් වැඩි ආහා නමුන් වත් ඉතින් අපේ මැණිකේ හරි ඔහේ වලව්වේ පේන මානෙක ඉන්න ඕනේ කෝ ඉතින් කවුරුත් නෑනේ මේ මං දඩෝරියා බඳලා එන්නම්කෝ මට අද වගේ මතකයි දවසක් දා ඒත් ඔය දෙන්න වලව්වට එන්ට ඇවිත් මූ පැනලා කලනලයක් කළ විත්තිය. ආ හා හා. ඔන්න හෙන් දෙන්නම ඇඳි ගත්තා නම් ආ හොඳයි හොඳයි හොඳයි. අන්න මෙහෙන් ඇඳි ගන්න. ආ එනවා එනවා එනවා. බෙබේ ආයිබෝන් ආයිබෝන් ආරච්චිල මහත්තයා. ආ හා ආයිබෝන් ආයිබෝන් මේ මං හිතන්නේ අපි මේ බොහොම දවසකින් මෙහෙම කතා බහ කරන්ට හදි ගැහුනේ නේද? අපි දෙන්න නම් ඉතින් ඊයේ දවසේත් වලව්වට ඇවිල්ලා ගියා. සමුන්නාන්ස හදි ගැහෙන්න කියලා. හැබැයි ඊයේ නෙවෙයි පෙරේදා පෙරේදා. ඔව් පෙරේදා. සමුන්නාන්ස හදිස්සියෙම නුවර ගියයි කියලා මැනික කීවා. ඔව් ඔව් හදිසි වමනා කීපයකට මේ අපේ මේ බිනරි නගා හම්බ වෙන්නත් එක්ක ගියා. අපේ ඔෆිසර් මලයක් හම්බ වුණා. <laughs> ඕ අපේ මැනිකේ දැන් නම් එනවා. මේ මේ මැනිකේ මේ අදත් අපි දෙන්න එනකොට වලව්වේ බල්ලා ලිහලා ඩිංගිරාල පේන්නත් නෑ. මූ අර කලින් දොහක වගේම හපා කන්ට බයිනවනේ. අපි දෙන්නම මාරුවෙන් මාරුවට කතා කළා ආමිනේ. ඩිංගිරාලත් නෑ මැනිකෙත් නෑ කවුරුත් <laughs> නෑ. නෑ නෑ නෑ. බල්ලා ලිව්වනම් ඩිංගිරාල කොහේ හරි ළඟපාතක ඉන්න ඕනේ. එහෙම නැත්තම් බල්ලා ලියපු බව ඌට අමතක වෙලා ඌ කොහේ හරි ඈතකට ගෙවු. එහෙම වුණත් මං හිතන්නේ මේ මුන් ළඟපාතකම නම් ඉන්නවමයි. ඒ වුණත් ඉතින් අද හිටියේ නෑනේ මැනික්. අද උනේ එහා පැත්තේ වැව් පාවුල අපූර්ව පන්ගස් ටිකක් හැදිලා තිබුණා. ආ මේ පන් කපන්න ගියාද? මම විතරක් තනියෙන් ගියා නම් පන් ගස් ටික කපාන සුසුස් ගාලා එනවා. මං අන්න අර ගැටිස්සියක් එක්කනේ ගියේ. ඒ ගැටිස්සි පන් කැත්තරම් වතුරට අඩියක් ගහලා අඩියක් ගහන්න තැනක් නෑ නැන්දි. එතනත් ජමුර. මෙතනත් ජමුර. ඔහොම කියෝ කියෝ උගාක් වෙලා දාංගලියට දඟල දඟල හිටියා. <laughs> ගැටිල්සියොත් එක්ක ගියාම ඔහම තමයි මන්නේ. <laughs> ඉතින් එන්ට පරක් වුණා. මේ ඕගොල්ලෝ පෙරේද මේ මෙහෙ එනකොට අපේ රාලහම හිටියේ නැහැ. ඕන් අද ඉන්නවා. මේ රාලහාමිට මතක් කෙරුවා ඔන්න දෙන්නම ඇවිල්ලා ගියා කියලා. හොඳයි හොඳයි එහෙනම් ඉතින් අද කතා බහට ඒක උදව්වක් වෙනවනේ මැනිකේ. අපේ මුවන් පැලස මීමුරේ රණමුරේ උඩුදුම්බර මැදදුම්බර පාතදුම්බර හුන්නස්ගිරිය මිනිපේ මහියංගණය මේ හැම තැනම මේ කාන්තා පක්ෂය රටා පැදුරු වියන්ට කප් ගහලා හිටියෝ. <laughs> දැන් මේ අපේ මැණිකේ පන්ගස් කපාගෙන පන් නෙලාගෙන තවත් අය එක්ක ආවා දැක්කා. <laughs> මේ පන්ගස් වලින් තමයි රටා මෝස්තර පන් පැදුරු පෙට්ටි හට්ටි ඔය පන් මලු හැම වියන්නේ. ආරච්චිල මහත්තයෝ මෑතක් වෙනකම් අපේ ගෙවල් වලත් අම්මලා පම් පැදුරු වීවා. ඔව්. රටා පැදුරු වියන ගමන් පං කවිත් කීවා. මට මතක් වුණා එදා මුවන් පැලැස්සේ ගැටිස්සියෝ කීව පංකල්. ආ. <laughs> ඕ. කියමුකෝ බලන්න මැනික. ඒක නෙවෙයි. ඕන් ඉතින් මේ කවිය අහගන්නකෝ. පන්සිල් ගෙන පන් විලට බසින්නේ නෑනු නෑනු පන් දැකැති ගන්නේ අතින් අතට පන් දැකැති මාරු කරන්නේ ඉතින් නෑනු තරඟෙට පන් විලේනෙලන්නේ නෑනෙ සිතින් සිත බුදු ගුණ මෙනෙහි කරන්නේ නෑර අතින් අත දැකැති මාරු කරන්නේ නෙලාන පන් අහුරු අහුරු දෑතට ගන්නේ නෑ නොසිනහ වෙවි විලෙන් ගොඩට වඩින්නේ හරි අපෝරුයිනේ බෑ අපෝරු 500 දුම්බර රටා පැදුරු කීවහම වෙන කොහෙවත් නෙවෙයි මේ අපේ මුවන් පැලැස්ස මුවන් පැලැස්සේ අපේ ගැටිස්සියෝ තරගෙට කීවෙත් ඔය පන්නෙලුම් කීපද මේ එහෙනම් ඉතින් අපේ මැනිකේ තවත් සීපදයක් කිව්වොත් නරකද ආපහු වෙලාවක කියන්නම්කෝ ආ හොඳයි හොඳයි අප්පා කොච්චර ලස්සන හඬක්ද මම මේ අද තමයි ওই මණිකගේ කටහඬින් සීපදයක් ඇහුවේ රාලාමේ ඔබ තියා බැද්දේරාල මමයි මණිකෙයි අපි දෙන්න දැන් හිරහිද ලං වෙලා කොච්චර කාලයක් වෙනවද මම ආසාවකට අපේ මණිකගෙන් සීපදයක් අහලා නෑ නිවැෝ ඔය අද තමයි මමත් මණිකගෙන් සීපදයක් ඇහැන්නේ අපේ රාලාමේ මේ මහේජන්තුන් වහන්සේගේ ගවර්නර් දෝරු ඔෆිසියට මේ රාජකාරී ගමනක් ගියයි කියලා ආරංචි වුණා අපට. ඔව් ඔව් ඔව් මට ඔය පහුගිය දවස්වල මේ නමක් ගමක් නැති ලියුම් කඩදාහියක් ලැබිලා ජංජාලයක් වුණානේ. <laughs> ඒකේ තිබුණා අර බඩුත් එක්ක හොරු අල්ලලා දෙනවයි කියලා. ඉතින් මං කෝකටත් මේ කාරණේ සුදු ආණ්ඩුකාරතුමාට දන්නන්ට නුවර ගියා. <laughs> ආරච්චිල මහත්තයා මහයජතුන් වහන්සේගේ ගවර්නර් දෝරු කන්තෝරුවට ගියා කියලා කිව්වා. අපට ටිකක් බය ඇති වුණා. ඒයි දෙයන්නේ ඉතින් අපේ ආරච්චිල මහත්තයාට කරදරයක්වත් වෙයිද කියලා. පිස්සුද මිනිස්සයෝ. <laughs> මේ මුවන් පැලස්සේ ආරච්චිල කීවාම මහේජන්ත උන්නාන්සේ මට දෙවියෙකුට වගේ සලකනවා. ඔහො මොකද ඉතින් අපේ බිනරි නගා බැඳපු පස්සර මල්ලි මහේජන්ත උන්නාන්සේගේ යටතේ ඉන්න විශ්වාසවන්ත ඔෆිසරනේ ඒකත් ඇත්ත තමයි මට ඒක අමතක වුණානේ මේ මගේ මෝඩකමට අන්න අන්න බලාපන් උඹේ ගොන් මෝඩ කොමට අපේ පස්සර මල්ලීව අමතක වුණා ඈ නොමුන්වත් ඒක මේ බැද්දේරාලට අමතක වුණේ නැහැ අපි එක එක උගුල් වලට අහු වෙන්නේ අපේම මෝඩකම් හින්දා තේරුණාද ගොයියෝ ඈ මේ දැන් දැන් ඉතින් තමුන්නාන්සේ මේ ලියුම් කඩදායියට ලබාගත්ත මේ විසඳුම මොකද්ද මහේජන්ත උන්වහන්සේ මට බොහෝමත්ම ඉහලින්ම සැලකුවා. සේරෝම නඩුව අපේ පස්සර මල්ලීගේ බාරෙට මේ පත් කරලා මෙන්න මෙහෙම කිව්වා. මේක උන්වහන්සේගේ පොලිසියේ මහත්තුරුන්ට බාර දීලා මංකොල්ල කාර්යෝ අල්ලන්ට කියලා. ආන් එහෙම තමයි විසඳීම ලබා ගත්තේ. ලබාගත්තු විසඳීම නම් හොඳයි ආරච්චිල මහත්තයෝ. හ්ම්. බින්නරි නෝන බැඳපු පස්තර මහත්තයා. මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහාජාන්ත උන්නාන්සේගේ ළඟින්ම ඉන්න ඔෆිසර් කෙනෙක් කියලා ඕන් අද තමයි මන් දැනගත්තේ. <laughs> දැන්වත් ඉතින් තේරුම් ගියා නම් ඇති. එතකොට බිනරි කියන්නේ කොයි විදිහේ කෙනෙක්ද කියලා තේරෙයිනේ. ආ නෑ. හොඳයි ඉතින් මේ සම්බන්ධ ප්‍රශ්නෙකදී අපිට අපේ පස්සර ඔෆිසර මල්ලියට කියලා මේ මොනවා හරි වෙනසක් කරගන්න බැරි වෙන එකක් නෑ මං හිතන්නේ. <laughs> බැරි වෙලාවත් මේ අපේ කෙනෙක් පොලෝසියට එම හවුනොත් අපට නිදහසක් එහෙම කරගන්න පුළුවන් වෙයි නේද? <laughs> ඒවා සුම්ම <laughs> අපේ අම්මා අපච්චි අහුණත් එහෙම වෙනස්කම් කරන්න බෑ. එහෙනම් ඉතින් අපි ඉවරයි බං. මේ මේ රාදානි මේ ගමේ මිනිස්සු දැන් කියන්නේ මේ අපි දෙන්න මේ හොරකම කොලා කියලා. ඒකනේ මේ අපිට තියෙන ප්‍රශ්නේ. එහෙමත් කියනවද? ඒකනේ එන්නම්. තරහට ඊර්ෂියාවට වෙන්න ඇති මං හිතන්නේ. විනාසයි. කපෝතේ මං අපි. මේව පරිප්පුවක් තමයි අපිත් කෑවේ බැද්දේරාල. ආ උඹලා වැරදි නැත්තම් මොකට බය වෙනවද ඈ ඕහා ඕගෙනවා අපි මැනිකේ දවල් කෑමට වතුර අරන් එනවා එහෙමද ඔව් හොඳයි හොඳයි <laughs> මහා මැනිකේ ආගිය තොරතුරු කතා කරුවට කන බොන වෙලාවත් දැන් ඇවිල්ලා එහෙමයි බැද්දරාලටත් වෙඩික්කාරයටත් මං ඕන් අද වලම් වෙම්ම අඩු කුසප්පායන් හැටි. ආ එහෙමද? එහෙනම් මේ අර එහා ශාලාවට ගෙහුම් කොටා බාලා ඉඳුම්. කෑම කෑවට හරියන්නේ නැහැ මණිකේ. ඒ මොකෝ? ඔළුව ගිනිපත්තු වෙලා මණිකේ ඔළුවේ ගිනිපත්තු වෙලා. ආහා ගණන් ගන්න එපා ගණන් ගන්න එපා. මේ මේ මුවන් පැලස්සේ ආරච්චිලා ඉන්නකන් උඹලා බය වෙන්න එපා. <laughs> <laughs> අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පර්ණමාන්නගේ වැද්දිරාල සහ ඩිංගිරාල රෝහණ සිරිවර්ධන වෙදිකාර්යා කමල් ගමගේ මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන Thank you. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන